හොඳයි අපි දැන් ওই කරපු භාවනාවම හුස්ම රැල්ල අල්ලගෙන කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට අ හුස්ම රැල්ලෙන් මේ ඇතිවීම නැතිවීම බලන්න පුළුවන්. එතකොට මේක අපි අර කරපු මේ ආස්වාද ප්‍රස්වාසය අර මුල් භාවනාවට වඩා පොඩක් වෙනස් මේක හොඳේ. එතකොට දැන් මෙතන අපි හුස්ම රැල්ල 10න් පල්ලෙහාට යනවා ඊතර දෙකෙන් තියෙන්නේ ප්‍රස්වාසය. පේනන්නේ ගලට එක. ඒකට කියනවා ප්‍රස්වාසය කියලා කියනවා. ඔබ දිහා බලාගෙන ඉන්නකොට සකස් වෙන ඊතර කියනවා ප්‍රස්වාස සිත කියලා. දැන් තේරෙනවද මම කියන එක? දැන් ප්‍රස්වාසයේ තියෙන ප්‍රස්වාසයේ දිහා බලාගෙන හිතක් තියෙනවානේ. එතකොට ඒ බලාගෙන හිත තමයි මේ අපි කියවේ දැන් මෙතන මොකද්ද ප්‍රස්වාස සිත. එහෙනම් ඔය හිත අර හුස්ම රැල්ල පටන් ගන්නකොට නාසාග්‍රේ මොකද වෙනවන්නේ? ඇති වෙනවා. තේරුණා නේද? හුස්ම රැල්ල පටන් ගන්න තැනින් ඒක ඇති වෙනවා. ඉවර වෙනකොට ඒක නැති වෙනවා. දැන් ඒ ප්‍රස්වාසයේ පහළට ගිහිල්ලා ඉවර වෙනකොට ඒක නැති වෙනවා. නැති වෙනකොට අපි පටන් ගන්න අනිත් පැත්ත එක. මොකද අනිත් පැත්ත එක? ආස්වාසය කරන හිත. ඒ කියන්නේ ආස්වාසය දිහා බලා ඉන්න හිත ඇත්තට මෙතන එන්නේ. ඒතර ආස්වාසය දිහා බලා ඉන්න හිතත් මොකද වෙන්නේ? ආස්වාසේ හිත නැති වෙනකොටම ආස්වාසේ දිහා බලාගෙන හිත ඇති වෙනවා. මේක හොඳට බලාගන්න නැත්නම් හොඳට කරන් දෙන්නේ මේ කවුරුත් උදව් කරන්නේ නැහැ මේක. මම හොඳට හිතට දාගන්නවා. එතකොට ඒ හිතත් මොකද වෙන්නේ ඇති වෙලා ආස්වාස කරලා ඉන්නකොටම නැති වෙනවා. නැතේර නේද? ඔක අර මේ අත නමනවා දිගාරිනා වගේම තමයි. දැන් ඔන්න අත නමන හිත ඇති වෙනවා නමලයි කරනකොට ඒ හිත නැති වෙනවා. දෙකාරණ හිත ඇති වෙනවා දෙක ඇරලා කරනකොට ඒ හිත නැති වෙනවා. දැන් හුස්ම රැල්ල පිටුල දිහා බලන තු මන් දිහා බලනකොට මේ හුස්ම රැල්ල නාසාග්‍රයේදී අපි ඒක දිහා හිතෙන් බලා ඉන්නේ. ඒතකොට මේ බලා ඉන්න හිත මොකද වෙන්නේ? බලා ඉන්න වෙලාවේ හිත ඇති වෙලා ඒක බලාගෙන ඉන්නකොට ප්‍රස්වාසය කරනකොට ඒ හිත නැති වෙනවා. එතකොට අපි කියන්නේ මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා. හරි නේද? ඇති වෙනවා නැති වෙනවා. නැති වෙනකොටම හොඳට බලන්න ඇස් පියාගෙන ඉන්නෙත් නෑ. දැන් ඇස් අරගෙන ඉන්න මම පස්සේ කියලා දෙන්න. ඒ කියන්නේ ඔයාලට ඇස් පියාගෙන මේක කරන්න තියෙන. එතකොට තනින් කරන්න. හොඳට අහගෙන ඔළුවට දාගන්න. ඊට පස්සේ ඇති වෙනවා, ඉවරනකොට නැති වෙනවා. නැති වෙනකොට මොකද වෙන්නේ? ආස්වාසිත ඇති වෙනවා. ඒක ඉවරනකොටම නැති වෙනවා. හොඳට අහගෙන ඉන්න ඔබ කියන්නේ නැතුව අහගෙන ඉන්නකො. ඒවල පරණයි දන්නවනේ. අනිත් අයට දෙකේ ඕනනේ දැන් මේකනේ හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔයගොල්ලෝ කටවල් ටිකක් පොඩ්ඩක් අහගන්න. එහෙනම් ප්‍රසආසෙත් ඇති වෙනවා ප්‍රසආද කරලගෙනුත් නැති වෙනවා. ආසාසෙත් ඇති වෙනවා ආසාද කරලගෙනුකොට නැති වෙනවා. ඉතින් ඕක තමයි මේ පින්තූරේලුත් මම පෙන්ලා තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලා අපි බැලුවේ මොකද්ද? හුස්ම රැල්ල ඇති වෙනවා නැති වෙනවා කියන ඉස්සෙල්ලා හුස්ම රැල්ල දිග කෙටි භාවය බැලුවා. දැන් අපි ඒව බලන්නේ. දැන් බලන්න මේ හුස්ම රැල්ලේ ඇති වීම සහ නැති වීම. ඒ කියන්නේ ඇත්තටම මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න හිත ඇති වෙනවා. බලාගෙන ඉවර වෙලා ප්‍රස්වාසය දිහා බලාගෙන ඉවර වෙනකොට ඒ හිත නැති වෙනවා. ඉතින් ආස්වාසයත් එහෙම ආස්වාසය කරන හිත ඇති වෙනවා. ආස්වාද කරලා ඉවර වෙනකොට ඒ හිත දැන් තේරෙනා නේද? ඕ මොක තමයි බලන් තියෙන්නේ. ඒතර මේක ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. මේක හොඳට මේක බලනවා. ඉතින් මෙහෙම බලා ඉන්නකොට හුස්ම රැල්ලෙන් භාගයක් විතර අර වගේ වැටෙනවා ටිකක් වෙලා. දැන් මොකද වෙන්නේ? අහෙන් භාගයක් විතර වැටෙනකොට දැන් අපි ඉස්සල්ලා බැලුවේ මෙහෙම හිමීටනේ. ඇති වෙනවා නැති වෙනවා. අයත් ඇති වෙනවා නැති වෙනවා. අයත් ඇති වෙනවා නැති වෙනවා කියලා එහෙම බලමු. බලලා ඊට පස්සේ භාගයක් විතර ගන්නකොට එච්චර හිමින් බලන්න බෑ දැන්. එච්චර හිමින් බලන්න බෑ. හිමීට බලපු එක දැන් මෙහෙම වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා දිගට යනකොට ඇති වෙනවා නැති වෙනවා හිමීට බලයක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ස්වභාවික හුස්ම රැල්ලයි බලන්නේ බලෙන් හුස්ම ගන්න එපා සමහර කට්ටිය පුරුදු වෙලා තියෙන බලෙන් හුස්ම ගන්න ඒකත් කරන්න පුළුවන් අය ඉන්නවා සමහර අය. බලෙන් හුස්ම අරගෙන හැම කරන එක. නමුත් බලෙන් හුස්ම ගන්නට වඩා ස්වභාවික හුස්ම රැල්ල දිහා බලා ඉන්නකොට අපිට පහසුයි මේක. හරි පහසුයි. ස්වභාවික හුස්ම රැල්ල දිහා බලාගෙන ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති. ඇති වෙනව නැති. කෙටි වෙනකොට ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව බලන්න. තවත් කෙටි වෙනකොට එය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව බලන්න බැරි තරම් වචන නෙවෙයි කියන්න ඕනේ බලාගෙන දෙක හිතේ ඒ බලාගෙන තමයි ඒක කියන්න ඕනේ කියාගෙන කියන අන්තිමට මතක තියාගන්න මේ ඇති වෙනවා නැති වෙනවා කියන එක කියාගන්න බැරි තරම් වේගවත් වෙන ළඟ වෙනකොට කියන්න බෑ මේව ඇති වෙනවා නැති වෙනවා කියන්න බෑ ළඟමනේ එතකොට ඒ සියුම් වෙනකොට හිතන්න ඒක දිහා බලා ඉන්න හිත එනම් ඇති වෙනා නැති වෙනා කිව්වත් එකයි අනිත්‍ය කිව්වත් එකයි. මොකද ඒක අනිත්‍යයි කියලා හිත. ඒ හිත අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි ඒ හිත අනිත්‍යයි. එතකොට එහෙම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනකොට දිගින් දිගටම එහෙම යනකොට Tamanට තේරෙනවා මේ හිත අතහැරෙන්න යනවා කියලා. මොකද වෙන්නේ? මේක අතහැරන අල්ලන්න බෑනේ මහා වේගයක්නේ. එහෙම අතහැරෙන්න යනවා නම් අතහැරෙන්න යන්න දෙන්න. අතහැරිලා යන්න දෙන්න වැඩක් නැහැ ඒ අතහැරෙන්න යන්න දෙන්න එහෙම අතහැරලා ගිහිල්ලා ඔයත් යම් කිසි විදියකට නිකන් සමාධියකට වගේ යන්න හිතුනොත් ඒ කියන්නේපත් උනොත් ඒකට එලා ඔහේ ඉන්න අය ඉතින් මේකේ ඇතිවීම නැතිවීම බලන්නේ නැහැ. එතකොට මොකද කියන්නේ අනිත් ඒ කියන්නේත් නැහැ. ඉන්න පුළුවන් නම් දිගට මේකට එලා ඉන්න. එච්චරයි. ආය මොනවත් යනවා මොනවත් බලන්නේ යන්නේ නැහැ. මොකද ඇති වෙනවා නැති වෙනවා කියන්නේත් නැහැ. අනිත්‍යය කියන්නේත් නැහැ. ඒ සමාධිය සුවයක් නම් ඒකට එලා ඉන්න. හැබැයි ඉතින් හරියට භාවනා වෙලා නැහැ. තාම අර එක එක වල දුවනවා ඉන්න බෑ. ඇඟ රිදෙනවා, නලියනවා, ඒ වගේ භාවනා වුණා වෙන්නේ නැතුනම දැන් අමාරුකම් තියෙනවානේ දැන් ඒ. ඒ ඒ කියන්නේ හරියට භාවනා වෙලා නැහැ. එයාලා මොකද කරන්නේ? අයෙත් මුලින් ඉඳන් පටන් ගන්නවා. මොකද මුලින් ඉඳන් පටන් ගන්නේ? මේකත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා රෙහින් නිමීට බලන්නේ කලබලයක් නැහැ එතකොට කිසිම දෙයක් මතක් කරගන්න එපා කවුරුවත් කාටවත් කියපේවත් කලින් කියපු දේවල් ඔක්කොම මතක කරගෙන එක එක්කෙනා කියනවනේ කියපේවා ඒවා මතක කරගන්න දැන් බලන්නේ මොකද්ද හුස්ම රැල්ල හුස්ම රැල්ල එක බලනවා කියන අදිෂ්ඨානයෙන් බලන්න ඉතින් මේක තමයි Taman තනියම කරන භාවනාව මට කරන්න පුළුවන් පොඩි උදව්වක් විතරයි දැන් තේරෙනවා නේද ඔය උදව්ව කරාට පස්සේ ඉතින් Taman කරගන්නවා තනියම කරන්න හුදකලාව තනියම තමන්ගේ උස්ම රැල්ලේ ඇතිවීම නැතිවීම බලනවා. දැන් තේරුණාද? තව වතාවක් කියලා දෙන්න එකපාර. ප්‍රස්වාසය දිහා බලාගෙන ඉන්නවා. බලා ඉන්නේත පටන් ගන්නකොට ප්‍රස්වාසය ඇති වෙනවා. ඉවර වෙනකොට නැති වෙනවා. නැවත ආස්වාසයට යන්නේ ආස්වාසයේ දැන් පටන් ගන්න දැන් මේ රේඛාවක් කියලා හිතාගන්න. මෙහෙ මොකක්වත් දැනෙනවද? එළියට දැහෙන්නේ නැහැ මේ හුස්ම රැල්ල යනවා යනකොට අර හිත තමයි අපි රේඛාවක් වගේ පවත්තන්නේ. ඒතර ප්‍රස්වාසය දිහා බලනින්ත් ඇති වෙනවා ඉවර වෙනකොට නැති වෙනවා. ඊළඟට ආස්වාසය දිහා බලනින්ත් ඇති වෙනවා ඉවර වෙනකොට නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා හොඳට මේ මන් දිහා බලනින්ද ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඊට කෙටි වෙනවා කෙටි වෙනකොට ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අච්චර වේගයෙන් බලන්න බෑ. අර වගේ හිමින් බලන්න බෑ. දැන් ටිකක් වේගයෙන් බලන්න. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. තවත් කෙටි වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා. තවත් කෙටි වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. කියාගන්න බෑ දැන් ඊට පස්සේ. එහෙම කියුවත් එක ඇති වෙනවා නැති වෙනවා කියන එක වචන දෙකම එකට කරලා කියනවා. මොකද අනිත්‍ය. ඇති තේනවා නැති වෙනවා කියන්නේ අනිත්‍යයනේ. එහෙනම් මේක දිහා බලාගෙන අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන ඒ වෙලාවේ ඇත්තට මේක අතහැරලා යන්න යනවා නම් මොකද කරන්නේ? අතහැරෙන්නේ දෙන්නේ. ඉතින් මේ හිත මගේ කියලා අරන් වැඩක් නැහැ. යම් සමාධියකට යනවා නම් සමාධියට යන්න දෙන්නේ ඉච්චරයි. ඊටසේ ඉන්න ආච්චරයි. එකට වෙලා. ඊට පස්සේ ඉන්න හිතුණා තියෙන ආච්චරයි. ඊළඟට ම්ම් එරුන්නේ නැහැ වගේ තේරෙනවා නම් භාවනා හරියට ඒ අය මුලින් නම් පටන් ගන්නවා. දැන් තේරුණාද? හරි. ඊළඟට දැන් මේ භාවනාව කරනකොට ඔයත් ඔය එළියෙන් එහෙම කට්ටිය ඕනනම් අර හිවණකට එහෙම ගිහිල්ලා කරන්න ඕන නම් පුටු අරගෙන ගිහිල්ලා ඉතින් බැලන්ස් නැත්තම් ඉන්න තැන එහෙම ඒ තැනකට අරන් ගිහින් කරන්න ඇතුළේ ඉන්න කට්ටිය එහෙම තැනම ගොඩක් යන්න ඕනේ. ඇතුළේ ඉන්න කට්ටිය ඉන්න තැන මිදන් කරන්න. ඉතින් කාට හරි මොනහරි ඒ අනිත් කෙනාට බාධා කරන්න එපා. නැගිටලා යන්න එයාගේ කකුල් දෙක උඩින් නගින්න ඒක කරන්න යන්න එපා. කොහොම යන්න යනවනේ කකුල් වඩාගෙන එහෙම. ඉතින් ඒ වෙලාවට එහෙම යන්න ඕන කෙනෙක් ඉන්නා නම් භාවනාවට කලින්ම එළියට ගිහින් මේ කියන්නේ එළියෙන් ඉන්න. එතකොට එයාට ඕන වෙලාවට යන්න පුළුවන් කරදරයක් නැහැ. ඉතින් එහෙම <clears throat> මේ භාවනා හරියට කරන්න ඕනේ. මේ භාවනා හරියට කරගන්න ඕනේ. දැන් තේරුණාද වැඩේ? කරනා නේද? හොඳයි.